සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ සැමට. සියලු පව් නොකර හැරීමත් සියලු කුසල් දහම් රැස් කිරීමත් සිත රාගාදී කෙලෙසුන්ගින් පිරිසුදු කර ගැනීමත් යන කරුණු සියලුම බුදුවරුන්ගේ අනුශාසනාව වනවා. සදැහැවතුනි ඒ නිසාවෙන් සිත කෙලෙසුන්ගින් පිරිසුදු කරගෙන වැඩි වැඩියෙන් කුසල් දහම් වඩමින් උතුම් වූ නිර්වාණය කවරා ගමන් කරනු පිණිස අද දවසේදී ඔබ සම්බන්ධ වන මේ උතුම් පින්කමත්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 සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ අපිට මේ දුක්ඛිත මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන්නේ දුක්ඛිත කියලා කියන්නේ අපි මේ ජීවිතයේ හැම වෙලෙම මේ ශරීරය මේ සිත හැම වෙලෙම සතුටින් තියාගන්න සැපෙන් තියාගන්න පුදුම උත්සාහයක් දරන්න ඕනේ. හැම වෙලේම ඒකට පරිසරය හදන්න ඕනේ. හැරෙන්න ඕනේ, පෙරලෙන්න ඕනේ, කවන්න ඕනේ, පොවන්න ඕනේ, නාවන්න ඕනේ, අඳින්න ඕනේ, නිදි කරවන්න ඕනේ, ලෙඩ හොඳ කරවන්න ඕනේ. අඩුම ගානේ එක ඉරියව්වකින් ඉඳගෙන ඉන්නවත් බෑ. නැවත දුකටපත් කරනවා. ඉතින් ඒක සැපෙන් තියන්න ලොකු උත්සාහයක් ගන්න හැම වෙලේම ඉඳ ගන්න වෙලාවදී පවා ඒ මේ මනුස්ස ජීවිතේ ලැබිලා තියෙන විදිහ ඊළඟට සිත සතුටෙන් තියන්න බොහෝ දේවල් කරන්න ඕනේ. ඒව තමයි අපි මුළු ජීවිත කාලෙම කර කර ඉන්නේ. නමුත් අන්තිමට කය කොහොමවත් සැපෙන් තියන්න බැරි තත්වයකටපත් වෙනවා. කයෙන් දෙන් දෙන් දෙන් දෙන් දෙන් දුක් වෙන තත්වයකටපත් වෙනවා. සිත සතුටින් තියන්න බැරි වෙනවා. නොයෙකුත් දේවල් ළඟ තියෙන දේවල් ඔක්කොම අපිට ටික ටික ටික ටික නැති වෙනකොට. මේ ප්‍රශ්නේ තියාගෙන අපි බොහොම తాවකාලිකව කායික ශක්තිය තියෙන යම්කිසි කාලයක් මේවා අමතක වෙලා වගේ වැඩ කරනවා. ඒ කාලය තුල අපේ හිත හදාගත්තේ නැත්නම් හිත සකස් කරේ නැත්නම් මුකුත් කරගන්න පුළුවන්කමක් නැති වෙන විදිහට බොහෝ පාප ධර්මයන් අපි අතින් සිද්ධ වෙනවා. මේ ලෝකයේ එක එක්කෙනා එක එක විදිහට නිර්මාණය වෙන්න එක එක්කෙනා එක එක විදිහට නිර්මාණය වෙන්න හේතු තියෙන්න ඕනේ. අපේ ශරීර වෙනස්, අපිට ලැබිලා තියෙන අම්මලා තාත්තලා වෙනස්, අපිට ලැබිලා තියෙන ලෙඩ රෝග ආදී වෙනස්, අපිට ලැබිලා තියෙන භවභෝග සම්පත් වෙනස්. ඒ විතරක් අපිට විතරක් නෙවෙයි අපි වගේම හැකලනාසයේ දිව ශරීරය හැදිච්ච කතා කරගන්න බැරි පිරිසක් ඉන්න තිරසං ජීවිත ලැබිච්ච ඒ කටියත් එක්ක බලනකොට අපි ඒ කටිය බොහොම දුක්ඛිත තත්වයකටපත් වෙලා ඉන්නේ. ඉතින් මේ වගේ සසර මේ මේ දේවල් සිද්ධ වෙන්න හේතු වෙන න්‍යාය ධර්මයන් ටික තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ අපිට මෙන්න මෙහෙම වුණොත් මෙහෙම වෙනවා මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියලා. ඒ ක්‍රම දන්නේ නැතුව අපේ ජීවිතය ගෙවන්න ගියාම අපි වරද්ද ගන්නවා. වරද්ද ගත්තාම සසර මහා දුක්ඛිත සත්‍යයන් වලට වැටෙනවා. ජීවිතයේ මුලදීම මේවා දැනගත්තොත් ජීවිතය සකස් කරගන්න ලේසි. හැබැයි පසුව හරි දැනගන්න කෙනෙකුට ජීවිතේ નિවැරදි කරගන්න ඕනම වෙලාවක ලොකු උත්සාහයක් ගත්තොත් පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ වගේ ලෝකයේ තියෙන මනුෂ්‍ය ජීවිතයක තියෙන සත්‍ය తত্ত্বය ලෝකයේ තියෙන සත්‍ය తত্ত্বය දේශනා කරපු ධර්මය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ ධර්මය පිළිබඳව අර්ථ දැක්වීමක් තියෙනවා. ඒ තමයි මනුෂ්‍ය හිතක සතර අපායේ යන්න සිද්ධ වෙන ඒවා වළක්වන සංසාරික දුක්ඛ ස්කන්ධය නැති කරන සතර අපායේ යන්න සිද්ධ වෙන එක වළක්වන සංසාරික දුක්ඛ ස්කන්ධය නැති කරන හිතේම උපදින ධර්මතාවලට කියනවා ධර්මය කියලා. ඉතින් එහෙම ධර්මයක් උරුම වෙච්ච අපි මේ ජීවත් වෙන්නේ අපිට අපිට මේ ලෝකේ ඉන්න හැමෝටම වැඩිය ලොකු වරප්‍රසාදයක් ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපිට ලොකු උරුමයක් තියෙනවා. අපි සිංහල ජාතිය විදිහට අපිට ලොකු අපි ලොකු ආඩම්බරෙන් ජීවත් වෙන්න පුළුවන් පිරිසක් ඒ තමයි මේ උතුම් ධර්මය රැකගත්තේ අපි. දාලු විහාරයේදී ග්‍රන්ථාරූඪ කරේ අපි. ඒ කියන්නේ සිංහල සිංහල ජාතිය තමයි ලෝකෙට මේ ධර්මය ඉතුරු කරලා දුන්නේ. බුදුරජාණන් වහන්සේගෙත් අදිෂ්ඨානයක් තිබ්බා කියලා මූලාශ්‍රවල සඳහන් වෙනවා. ජයශ්‍රීමා බෝධින් වහන්සේ ලංකාවට වැඩම කිරීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ ළඟ පවා අදිෂ්ඨානයක් තිබුණා කියලා පරිනිර්වාණ මංචකයේදී එහෙම තිබුණා කියලා මහාවංශයේ ආදී තැන්වල සඳහන් වෙනවා. කොහොම නමුත් අන්තිමට ඒක सिद्ध වෙලා තියෙනවා මේ වෙනකොට ලෝකයේ තියෙන ජීවමාන දත්ත ජීවමාන සාධක තියෙන්නේ අපි ළඟ දන්ත ධාතුන් වහන්සේ ජයසිමා බෝධින් වහන්සේ ඉතින් අපි જાතියක් විදිහට බොහොම ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන જાතියක් අපිට උරුම වෙලා තියෙන දේවල් බොහොමයක් තියෙනවා නමුත් මේ නැත කාලීනව වෙනකොට අපි යම් කිසි පරිහානියට ලක් වෙමින් තියෙන්නේ මේ උරුමය භාවිතා කරන්නේ නැති හින්දා. නිධානයක් තියෙනවා නම්, gedarakata කෙනෙකුට නිධානයක් උරුම වෙලා තියෙනවා නම් ඒක පැත්තකට තියලා අයිනකට තියලා දුක් විඳින්නත් ඉතින් කරන්න දෙයක් නැහැ. නිධානයෙන් ප්‍රයෝජන අරගෙන නැහැ වගේ අපිට තියෙන මහා නිධානයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. නමුත් ඒකෙන් ගන්න ප්‍රයෝජනේ ලොකු අඩුවක් තියෙන බව මේ වෙනකොට සමාජයේ පේනවා. හැබැයි නොගන්නව නෙවෙයි බහුතරයක් පිරිසක් ඉන්නවා ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න ගනිමින් කටයුතු කරන නමුත් ලෝකයට ඉස්මතු වෙලා පේන්නේ මේ මිනිස්සු නෙවෙයි ඊට ප්‍රතිවිරුද්ධ මිනිසුන් කොහොම නමුත් කමක් නැහැ අද ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන ප්‍රායෝගික වැඩසටහනක් කියලා හැමෝම දන්නවා එතකොට මේ වැඩසටහනේ අද අපි කතා කරන්නේ උරුමය ගැන අද අපි කතා කරන්නේ අපිට ලැබිලා තියෙන අපූර්ව උරුමයක් ගැන ඒ තමයි ධම්ම කියලා කියන්නේ සුචරිතය එක පැත්තකින් ප්‍රතිපත්තිය සත්‍ය නීතිය ඊළඟට අපේ හිතේ තුළ මං කිව්ව නිවැරදිව සසර දුක් නැති කරන සංසාරික දුක්ඛ ස්කන්ධය නැති කරන සතර අපායෙන් වළක්වන අපේ හිත තුළ උපදින්නා වූ චේතනාවලට කියන ධර්මය කියලා. එතකොට ඒ ධර්මය පිළිබඳව තියෙන යම්කිසි තැනක ඒ ධර්මය පිළිබඳව යම් පණිවිඩයක් තියෙනවා යම් ක්‍රමයක් තියෙනවා එතකොට යම්කිසි ආකාරයක අර්ථ දැක්වීමක් තියෙනවා නම් කියමනක් තියෙනවා නම් අන්න ඒවට අපි කියනවා පදය කියලා. හරිද? එහෙනම් ප්‍රතිපත්තිය නීතිය සත්‍ය ආදි වශයෙන් පේලිය නැත්නම් ක්‍රමය වචනය පියවර ඒවට කියන පදේ කියලා. එහෙනම් මේ ධර්මයේ වශයෙන් තියෙන දේවල් පිළිබඳ තියෙන මේ ක්‍රමවේදය දේශනා කරලා තියෙන දෙයක් තමයි ධම්ම පදේ කියලා කියන්නේ. අපිට ලැබිලා තියෙන මහානර්ග වස්තුවක් තමයි ධම්ම පදේ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මූලික වශයෙන් ගත්තොත් එහෙම සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන ඉතිවුත්තක ජාතක අද්භූත ධම්ම වේදල්ල මේ විදිහට අංග 9කින් යුක්ත වෙනවා මේකෙන් ගාථා කියන කොටසට අයිති වටිනාම ග්‍රන්ථයක් තමයි ධම්මපදය කියලා කියන්නේ එතකොට ගිහි පැවිදි දෙපාර්ශ්වයේම මහා සම්භාවනාවට ලක්වෙච්ච ග්‍රන්ථයක් තමයි ධම්මපදය කියලා කියන්නේ ඇත්තම කියනනම් බෞද්ධයාගේ අත්පොත කියලා තමයි මේකට විරුදාවලිය විරුදාවලියටපත් වෙන්නේ. ඉතින් සම්පූර්ණයෙන් ගත්තොත් එහෙම මේ අපේ මුළු අපි දන්න ධර්මයේම තියෙන හරය මේ ධම්මපදය තුල තියෙනවා. අවාසනාවකට අද අපි ඉස්සර ධම්මපදේ කටපාඩම් කරන්න ඕනේ. ටික ටික ටික ටික ඒවා අඩු වුණා. අඩු වෙලා දැන් අද මේ වෙනකොට අපේ ළමයින්ට මේ පිළිබඳ මොකද්ද ධම්මපදේ කියලා හෙව්වොත් කියන්න සමහර වෙලාවට දන්නේ නැති තරමටම වාගේ මේවා සමාජයෙන් ඈත්ලා යන වටිනා මැණික් කකුලට පෑගිලා යන ගල් බොරළු වගේ දැන්න ස්වභාවයකට පත්තලේ වටිනාකම් තේරුම් ගන්න බෑ. මොකද ලෝකයේ ජීවත් වෙන අපිට අපේ පරිසරයෙන්ම අපේ පරිසරයෙන්ම තියෙන දේවල් මූලික කරගෙන තමයි මේ ධම්මපදේ සකස් වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පෙළගස්සලා තියෙනවා. ඒක ඇත්තටම ප්‍රථම ධර්ම සංගායනාවේදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුළු ප්‍රධාන රහතන් වහන්සේලා විසින් කොටස් කරලා පෙළගස්සලා තියෙන බවයි සඳහන් වෙන්නේ. එහෙමනම් ඒක සම්පූර්ණයෙන්ම එක්තරා වැඩපිළිවෙලක් තියෙන ග්‍රන්ථයක්. එතකොට මේක අපිට උරුම වෙලා තියෙනවා. අද මේ වෙනකොට උරුම වෙලා තියෙනවා. මේක ශාස්ත්‍රීය ග්‍රන්ථයක් විදිහට. නමුත් අපි මේකෙන් විශාල ප්‍රයෝජනයක් ලබා ගන්නවාද කියන එක මේ උරුමය භාවිතා කරනවාද කියන එක තමයි ප්‍රශ්නේ. අපිට මේක සමහරට අපේ අපිව පාලනය කරන අයට නැත්නම් අපේ රටේ තියෙන රජේවල් වලට ආණ්ඩු වලට සහ නායකයින්ට මේවා පිළිබඳ වටිනාකමක් නැති වුණාට මේ ග්‍රන්ථය පිළිබඳව බටහිර ලෝකයේ මිනිසුන්ට අනෙකුත් අයට විශාල වටිනාකමක් ඇති වුණා ඒවා සාමාන්‍ය ජීවිතේ નિවැරදි කිරීම සඳහා කොච්චරවත් අත්‍යවශ්‍ය වෙන කාරණාවක් තමයි කාරණා අත්‍යවශ්‍ය වෙන කරුණු තමයි මේ ධම්මපදයේ තුල තියෙන්නේ. ඒක කොච්චර ප්‍රයෝජනවත් වෙලා වෙලා තියෙනවද කියන ලෝකයේ වශයෙන් මේක බොහෝ භාෂා ගණනකට පරිවර්තනය වුණා. මෙහි මුල් පරිවර්තනය ගැන පූලාස්ත්‍රවල සඳහන් වෙන්නේ ක්‍රිස්තු වර්ෂ මුල් කාලයේදීම මුල් සතවර්ෂය තුලම. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 100 ගණන්. මුල් සතවර්ෂය කියන්නේ සිය ගණන් වල කාලයේදීම සංස්කෘතික සංස්කෘත සහ චීන භාෂාවලට පරිවර්තනය වුණා කියලා සඳහන් වෙනවා. එතකොට මුල් වරටම ඉංග්‍රීසි ජාතික ඒවුස් බෝල් කියන මහත්මයා 1885 දී මේක ඒවුස් බෝල් කියන මහත්මයා 1885 දී රෝමන් ජාතියට පරිවර්තනය කරා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම 1900 දී ලතින් භාෂාවට ඒ ඒ ලතින් භාෂාවට පරිවර්තනය කරපු පොතේ දෙවනි මුද්‍රණය දෙවනි මුද්‍රණය ප්‍රකාශයටපත් වුණා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මැක්ස් මූලර් කියන ධම්මපදයේ ඉංග්‍රීසි පරිවර්තනය පෙරදිග බොහෝ ආගමික ග්‍රන්ථමාලාවේ ප්‍රකාශනයේ 10 වෙනි කාණ්ඩය දක්වාම ප්‍රකාශනයටපත් වුණා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් එතෙන් ඉඳන් ඉන් මෙහාට බොහෝ භාෂාවලට බොහෝ જાතීන් මේ ධම්මපදය පරිවර්තනය කරලා තමන්ගේ ප්‍රයෝජනය සඳහා තියාගෙන තියෙනවා. ඉතින් මෙච්චර වටින ග්‍රන්ථයක් මේ ග්‍රන්ථයේ ගාථා වශයෙන් ගත්තොත් උපදේශ වශයෙන් තියෙන ගාථා වශයෙන් ගත්තොත් 423ක් තියෙනවා. 423ක් තියෙනවා. ඉතින් අපි බලන්න ඕනේ අපි මේකෙන් කීයක් ගන්නවද අඩුම ගානේ. අපි මේකේ හරය අරගෙන තියනවාද? මේ 423 ධම්මපදයේ කොටස් 26කට පරිච්ඡේද 26කට බෙදලා තියෙනවා. ඒවට කියනවා වග්ග කියලා. හරි. ඉතින් මේ මේ වාගේ තියෙන මේ මේ වාගේ තියෙන වටිනාකම ගැන අපි තේරුම් ගන්න ඕනේ. අපේ ජීවිතයට එකතු කර ගන්න ඕනේ. අඩුම ගානේ අපි දැනගෙන තියා ගන්න ඕනේ. මේ අත්පොත අතේ තියා ගන්න ඕනේ. නිබඳව මේක දිහා බලන්න ඕනේ. බලලා මේකේ තියෙන උපදේශ සාමාන්‍ය ජීවිතයට ජීවිතයට මේ එකතු කර ගන්න ඕනේ. ඒවා හරීම අපේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන උදාහරණ සහිතව තමයි තියෙන්නේ. නුවණ ඇති තැනැත්තා මහා ගල් පර්වතයක් හෙල්ලෙන්නේ නැහැ වගේ හෙල්ලෙන්නේ නැහැ කියලා නේද? කෙලෙස් බාරිත තැනැත්තාගේ සිතට කාන්දු වෙන වහලකින් වතුර වැක්කරනවා වගේ කෙලෙස් වැగిරෙනවාය කියලා. ඒ වගේ මල් ගැන උපමා ආදී නොයේකුත් උපමා මූලාශ්‍ර කරගෙන තමයි මේ ධම්මපදය පොත අපි අදම හොයලා බලලා ප්‍රත්‍යක්ෂ සමාජිකය විදිහට අපි කටයුතු කරන අය ධම්මපදය තමන්ගේ බෞද්ධ අත්පොත විදිහට ළඟ තියාගෙන දවසකට එක ගාතාවක් හරි හදාරන්න ඕනේ. ඒක හිතේ හිටින විදිහටයි තියෙන්නේ. මොකද ඒවා බුද්ධ බුදුරජාණන් වහන්සේගේ භාෂිතය. හරි බුද්ධ භාෂිතය බුදුරජාණන් වහන්සේගේ උපමා. ඉතින් මේක පෙළ ගහලා පෙළ ගස්සලා තියෙන විදිහ තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. ඉතින් මේ පරම පීතුරු පරම පීතුරු කියන්නේ ආයතන කිසි අඩුවක් නැහැ. බුද්ධ වචනය පිළිවෙලකට සකස් කරලා තියෙන්නේ රහතන් වහන්සේලා උත්තම වූ රහතන් වහන්සේලා. මේක ගවේෂණය කරනකොට කරන කරන තේරෙන එක මහා ආශ්චර්යමත් කුසලතාවයක් කියලා. ඒ ඒ මාතෘකාවන්ට අනුව ඒ ඒ ගාතාවන් කොටස් කරලා තියෙන්නේ උන්වහන්සේලා රචනය කරපු එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව. බුදුරජාණන් වහන්සේ නොයේකුත් තැන්වල නොයේකුත් අවස්ථාවල දේශනා කරපු ගාථා ධර්මයන් පෙළගස්සලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ධම්මපද විවරණය වගේ පොතක් ගත්තහම එහි නිධාන කතාව මේකට හේතු වෙච්ච නිධාන කතාව මේකෙන් ඉගෙනගත යුතු දේවල් ආදර්ශ ඊළඟට මේ ගාථාවල තේරුම් ඒවා ඒ හැම එකක්ම සහිතව අද අපිට ධම්මපද විවරණය කියන පොතෙන් ඒ හැම දෙයක්ම ගවේෂණය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපේ ජීවිතේට හැම වෙලාවකම අත්පොතක් විදිහට අපේ ජීවිතය ගෙවනකොට අපිට අපහසු වෙන හැම තැනකදීම භාවිතා කරන්න පුළුවන් මුදුන් මල්කඩක් වගේ ළඟ තියාගන්න ඕන ග්‍රන්ථයක් තමයි ධර්මපදයේ මූලික වශයෙන් තියෙන්නේ. ඉතින් අපි මේ එකින් එක පොඩ්ඩක් මේ එක එක වර්ගවල තියෙන 26 ගැන සාකච්ඡා කිරීමෙන් මම හිතනවා මේකේ තියෙන වටිනාකම තව දුරටත් තේරුම් ගන්න පුළුවන්. අදම අපිට සිතක් පහළ වෙන්න පුළුවන්. මේ උරුමය අපේ දරුවන්ට ලබා දෙන්න ඕනේ. මේ උරුමය මගේ ළඟ තියාගෙන නිබඳවම කියවන්න ඕන අතර ගන්න ඕන කියලා. මුලින්ම තියෙන වග්ගයට කියනවා යමක වග්ගය කියලා. මේකේ තියෙනවා ગાථා 20ක්. යමක වග්ගයේ තියෙන ગાථා 20 ඒක නොයේකුත් තැන්වලදී බුදුරජාණන් වහන්සේ වදාළ ගාථාවන් යම්කිසි ක්‍රමානුකූල පිළිවෙලකට යුගල වශයෙන් ගලපලා තියෙනවා. දැන් අපි මාතෘකා කරගත්ත ගාථාව යමක වර්ගයේ තියෙන හැමයි මනෝප මං පළවෙනි ගාථාවෙන් තමයි අද ධර්ම දේශනාවට මාතෘකා කරගත්තේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා කියලා තියෙන ගාථාව මනසාචේ පදුට්ඨේන කියලා එකයි මනසාචේ පසන්නේන කියලා එකයි. ඒ විදිහට යුගල වශයෙන් තියෙන්නේ මේ දේ කෙරුණොත් මේ දේ වෙනවා මේ දේ නැකරුණොත් මේ දේ නැකරනවා කියලා. එතකොට සිත ගැන ජීවිතය ගැන ධර්ම මාවත් ගැන එහෙම ගොඩාක් අර්ථවත් ධර්ම කරුණු මෙම යමක වර්ගයේ තියෙනවා මේකේ තියෙනවා යුගල වශයෙන් තියෙන ගාථා ධර්මයන්. ඉතින් අපි අරගෙන බලපුවාම දෙපැත්තට තියෙන ඒවා තමයි තියෙන්නේ. මේක කරොත් මේක වෙනවා. මේක කරොත් මේක නොවෙනවා කියලා. ඉතින් ඒකෙන්ද ඒවා ඒ ගාථා 20 අපිට පුළුවන් අපේ ජීවිතයේ ආසන්න දෙයක් කරගන්න. දරුවෙකුට අවවාදයක් දෙනකොට පවා අපි තුම පාලි ගාතාව තේරුම් මතක තියාගන්න බැරි වුණා කියලා. හරිද බලන්න අපි කතා කරනකොට පවා අපිට පුළුවන් නම් නේද? මනස නරක් වුණොත් මොකද වෙන්නේ? තමන්ගේ මනස නිවැරදිව තියාගන්න. අර උපහැරන අරගෙන ඒවත් එක්ක අපිට කෙනෙකුට අවවාදයක් දෙන්න පුළුවන් තත්ත්වයක් මේ වගේ තියෙනවා. කාරණා ගොනු කරලා තියෙනවා. අවශ්‍ය කරන කාරණා ගොනු කරලා තියෙනවා. නිවන් දකින්න ඕන කාරණා මෙන්න මේවායි කියලා අපූර්වට තියෙනවා. ඉතින් මේ යමක වර්ගයේ ગાථා 20යි ඊළඟට තියෙන වර්ගය තමයි අප්‍රමාද වර්ගය. අප්‍රමාද ස්වභාවය කියන්නේ මොකක්ද? දැන් කුසල් රැස් කරගන්න තිබිය යුතු හදිස්සිය. අකුසල් අයින් කරලා කුසල් රැස් කරගන්න වීරයක් හදිස්සියක් තියෙන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේලා හැම තැනකදීම නේද? ඒවා ඒ ඒ බලන්න ඒවා සඳහන් කරලා තියෙන අප්පමාදෝ අමත පදං. පමාදෝ මාචුනෝ පදං. නේද? එහෙමයි ප්‍රමාද වෙච්ච කෙනා මැරිච්ච කෙනෙක් වගේ. ඇයි මේ ප්‍රමාද වෙච්ච කෙනා මැරිච්ච කෙනෙක් වගේ කියන්නේ? නේද? ඇයි ප්‍රමාද වෙච්ච කෙනා මැරිච්ච කෙනෙක් වගේ කියලා කියන්නේ? එයා කිසි වර්ධනයක් ඇති කරගන්නේ නැහැ. නේද? ඉතින් එතකොට මේ බුදුරජාණන් වහන්සේලා හැම විටම මේවා දේශනා කරන්නේ කෙනෙක්ගේ යහපත උදා කරගන්න. ඉතින් අපි අප්‍රමාදීව ජීවත් වෙන්න මේ අප්‍රමාද වර්ගයේ තියෙන තියෙන ගාථා ධර්මයන් ගවේෂණය කරපුවාම ඒ ටික කියවපුවාම හරිද? අපිට මොකද වෙන්නේ හැම වෙලෙම හිතට බොහොම ඒ ටික ඒ ටික දවසකට එක සැරයක් කටපාඩම් කරේ නැතත් කියවනවා නම් අපේ තුල ඒ උදාහරණ ඒ මිහිරි වූ ස්වභාවය ඒ උදාහරණත් එක්ක ඒවා හින්දා මොකද වෙන්නේ අප්‍රමාදීව කටයුතු කරන්න හිතෙනවා තේරුමක් එක්ක දවසකට එක සැරයක් එක වග්ගයක් කියවනවා කියලා මම මේක ළඟ තියාගෙන අත්පොද විදිහට කියවනවා එතකොට ඒ වගේ කියවපු දවසට මට අප්‍රමාදී ගුණ ඇති වෙනවා. ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා හිතෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ අප්‍රමාදව ජීවත් වීම පිළිබඳව දේශනා කරලා තියෙන ධර්ම කරුණු මේ කොටසේ තියෙනවා. ඉතින් අපේ ජීවිතයේ හැම වෙලෙම කෙලෙස් ඉදිරියේ අපි ප්‍රමාදයි. කෙලෙස් ඉදිරියේ අපි ප්‍රමාදයි කියලා කියන්නේ අපිට හැමදාම පස්සේ කරනවා. පස්සේ කරනවා. මේක ඊට පස්සේ කරන්න පුළුවන්. කියලා තමයි මේ වැඩේ කරලා ඉන්නවා මේ වැඩේ කරලා ඉන්නවා කියලා කුසල් සම්පාදනය කරගන්න අපේ හදිස්සිය නැහැ. නමුත් මරණය කියන එක කොයි මොහොතේද කියලා කියන්න බෑ. ඒ මරණය මරණය කියන එකේ ආසන්න වෙනකොට මරණය සිද්ධ වෙනකොට අපි අවශ්‍ය කරන කුසලයන් සම්පාදනය නොකරගෙන තිබ්බොත් අපේ ජීවිතේ මකල දැම්මා වගේ. මොකද මකල දැම්මා වගේ කියලා කියන්නේ මේ කරපු කිසි දෙයක් අරගෙන යන්න පුළුවන්කම නැහැනේ. කරපු කිසිම දෙයක් අරගෙන යන්න පුළුවන්කම නැහැ. ඇයි එහෙම කියන්නේ? ඇත්තටම අපිට ඕන නම් අපි හදපු ගේ අරන් යන්න පුළුවන්. මරනකොට. දන්නවද? අපි හදපු ගේ අරන් යන්න පුළුවන්කමක් තියෙනවා කොහොමද? හද ඔන්න දැන් ලෝභය වැඩි වෙයිද දන්නේ නැහැ කටට මං හදපු ගේ මං අරන් යන්න ඕන කියලා. නේද? අපි දන්නවා හොඳටම මට අපි දකිනවා කෙනෙකුට මේ බොහෝ ගෙවල් දොරවල් පහළ වෙලා තියෙනවා මෙහෙට එනකොටම. දැන් සමහර දැකලා තියෙනවද? ගෙවල් එක දරුවෝ ලැබෙනවා දැකලා තියෙනවද? ඉඩම් කඩම් එක ළමයි හම්බ වෙනවා දැකලා තියෙනවද? අපි හිතනවා නෑ කියලා. බලන්න නැද්ද කියලා? සමහර ළමයි මේ ලෝකෙ ඉපදෙනවා. ඉපදෙනකොට මෙයාට ගෙවල් දෙකක් තියෙනවා දෙමාපියෝ හදලා. බොහෝ ඉඩ කඩම් තියෙනවා එයාට. නේද? උපතින්ම එයාට උරුම වෙච්ච නේද? එකම ළමයා පවුලේ නැත්තම් බාල පුතා අපි උපදිනකොටම කියනවා මෙයාට තමයි මේ ගේ අයිති කියලා. නේද? මෙයාට තමයි මේ ඉඩම් අයිති කියනවා. එහෙනම් උපදීම අරන් ඇවිල්ලාද නැද්ද? නේද? සමහරුන්ට ආදායම් මාර්ග තියෙන උපදිනකොටම. සමහර අයට එහෙම නැහැ. ඒ තියෙන්නේ කාටද? පෙර ආ එතකොට දන්නවා අපි තියෙන්නේ කාටද කියලා අහුවොත් එහෙනම් මේ මේ ජීවිතේ පහළ වෙන්නේ කාටද කියලා අහුවොත් අපි කියනවා පෙර බොහෝ පින් කරලා කියලා. එහෙනම් මේ සැරේ ඊළඟ සැරේට ගයක් අරගෙනම යන්න ඕන නම් මොකද කරන්න ඕන? තමන් ළඟ තියෙන ගෙයක් දෙන්න ඕනේ නේද? ගෙයක් පූජා කරන්න ඕනේ. ගෙයක් දෙන්න ඕනේ. එහෙනම් අපිට උන් අරයන්ට පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. නේද? ඊටත් වැඩි ආනිසංස තියෙනවා තමන් පන්සිල් රකින්නවා නම් නේද? ගෙවල් පූජා කරන්න ඕනේ. මහා පින් රැස් වෙන බව සඳහන් කරලා තියෙනවා. අකණ්ඩ සිල් රකින්නවා නම්. ඉන්න ගිය දෙන්න කියලා නෙමෙයි මම කියන්නේ ඉන්න ගිය දෙන්න ඕන ලෝභය නැති කර ගැනීම සඳහා නමුත් අකණ්ඩව සිල් රකින්නවා නම් යම් කෙනෙක් පංචශීලය ආරක්ෂා කරනවා නම් සංඝයා සංඝාවාසයක් හදලා පූජා කරාට වැඩි පිනක් තියෙන බව සඳහන් කරලා තියෙනවා. එහෙනම් අපිට පින් කරගන්න නේද? මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ. බොහෝ වශයෙන් පින් රැස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකින් දා මෙන්න මේ තියෙන අප්‍රමාද වග්ගය නිබඳව අපි භාවිතයට ගන්න ඕනේ. ඊළඟට අපි දන්නවා සිත ගැන තියෙන බොහෝ කාරණා තියෙනවා. ඒ සිතේ තියෙන සත්‍ය ස්වභාවය චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස ඒක ධම්මස්ස සබ්බේ වසමන්නගෝ ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ දෙන එකම ධර්මය ලෝකයේ වසඟයට ගිය එකම ධර්මයේ සිතයි මුළු ලෝකයේම වසඟයට ගිය එකම ධර්ම සිතයි එහෙනම් තුන්වෙනියට තියෙන චිත්ත වග්ගය හරි චිත්ත වග්ගය එතකොට සිත ගැන ඒකුත් ආකාරයේ ඒ ඒකේ තියෙනවා හරියට නිකන් අපි කියන්නේ ස්වර්ණමය මංජුසාවක් වගේ කියලා කියන්නේ ඒක හරි වටින දෙයක් නේද? අන්නේ චිත්ත වග්ගය ගැන අන්න එහෙම කියන්න පුළුවන්කමක් තියෙනවා. හරියට. ඒතරම් ગાථා 11ක් තියෙනවා. මේ ગાථා 11 නොමග ගිය සිතක තියෙන අනතුරත් සුමගටගත් සිතේ තියෙන සැනසීම පිළිබඳව ඊටාම මනහර ලෙස බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඒක රාශී කරලා තියෙනවා. නොමග ගිය හිතක හැටි. හරි සුමගට ගත්ත හිතක තියෙන වටිනාකම. ඒක ඊටාම ලස්සන. එතකොට අයි ඇයි අප මං කියන්නේ ඒවා කියලා කියලා චිත්ත වර්ගයේ කියවන කෙනාට ලොකු හැඟීමක් ඇති වෙන ඒ වෙලාවෙම. නේද? නොමගේ ගියේ හිත මෙන්න මේ ආකාරයයි කියලා ලොකු හැඟීමක් ඇති වෙන මගේ සිත සුමගට ගන්න ඕනේ කියලා අදහස් පහළ වෙනවා. ඊළඟට මල් කියන්නේ විශේෂයෙන් නෙළුම් මල කියන්නේ සංවිධානයක් හරියට සංවිධානා වෙච්ච සංවිධානයක් වගේ ලස්සනට සංවිධානය වෙලා තියෙන්නේ මඩ යටින් උඩට ඇවිල්ලා නේද? මඩ යටින් උඩට ඇවිල්ලා මඩ ගාගන්නේ නැතුව නේද? අර කටු වගේ තියෙන නේද කර්කස නැට්ටක උඩ නේද? ඊටාම ලස්සනට පෙති විහිදලා තියෙන අන්නේ මලක් වගේ සංවිධානය වෙන්න ඕන ජීවිතයක්. ජීවිතයක් ජීවිතයක සකසුරුවම මලට උපමා කරගනිමින් දේශනා කරපු ගාථා ධර්මයන් 10ක් මල් උපමා කරගෙන දේශනා කරපු ගාථා ධර්මයන් 10ක් තියෙනවා හතරවෙනියට තියෙන පුෂ්ප වර්ගයේ. හරි. මොකද හිතෙන්නේ? ඇත්තට ගිහින් කියලා බලන්න ඕන කියලා හිතෙනවද නැද්ද? නේද? ගිය ගමන් බලන්න ඕන කියලා හිතෙනවා. දැම්මම බලන්න ඕන කියලා හිතෙනවා. ඒක තමයි. ඒක තමයි ඇයි අපි අපේ දරුවන්ට මේ දේවල් දායාද කරන්නේ නැත්තේ. මේ වගේ කොච්චර ලස්සන උරුමයන් අපිට ලැබිලා තියෙනවද කියලා බලන්න. ඊළඟට පින්නත් මේ අපි බාලයා බාලයා කියනවා. බාලයා කියන්නේ අපේ දරුවන්ට. නමුත් ධර්මයේ තුල බාලයා කියන්නේ වැරදි වැඩ කරන අයට නේද? නරක වැඩ තියන අයට. අන්න ඒ බාලයාගේ ස්වභාවය නිබඳ බාලයෙක්. කියන්නේ පහත් කෙනෙක්. බාලයාගේ ස්වභාවය ගැන කියන පින්පව් නොහඳුනන සත්පුරුෂයන් අත අසත්පුරුෂයන් හඳුනන්නේ නැති මග නොමග හඳුනන්නේ නැති සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියලා හඳුනන්නේ නැති පෘථග්ජන ස්වභාවයේ ඉන්න ප්‍රඥාව රහිත අහංකාරකම් දුෂ්ටකම් ඒ වගේ தත්වයන් පිළිබඳව බාලයාගේ ලක්ෂණ දේශනා කරපු තොරතුරු රසක් සඳහන් වෙන ගාථා 10කින් සමන්විත ඊළඟ වර්ගය තමයි බාල වර්ගය කියලා කියන්නේ ඉතින් ඒක කියවනකොට මගේ තියෙන බාලකම් මොනවද කියලා හම් වෙනවා. නේද? අතර අද රටේ වැඩිමහල් කියලා කියන සමහර අයටත් නායකයෝ කියන සමහර අයටත් මෙන්න මේ බාල වර්ගය නිබඳව ඇහෙන්න දාන්න ඕනේ. හරිද? බාල වර්ගයේ නිබඳව ඇහෙන්න දාපුවාම තේරෙනවා මම බාලයෙක් විදිහටයි හැසිරෙන්නේ කියලා. නේද? රටේ ඉන්න වැඩිපුර රට කරන අයගේ තියෙන මොන ගතියද? බාල ගතිය නේද? පාර්ලිමේන්තුවෙන් 90ක් විතරම වාගේ දැන් පේන හැටියට අපි හිතාගෙන හිටියා ගොඩක් කට්ටිය ඊළඟ වර්ගයටයි ගැලපෙන්නේ කියලා. ඒ තමයි පඬිත වර්ගයේ ඊළඟ වර්ගය නේද? එතකොට පඬිත වර්ගයේද බාල වර්ගයේද කියලා බලාගත්ත හැකි චර්යාවෙන්, චර්යාවෙන් සහ ක්‍රියාවෙන්. ඉතින් මේවා ප්‍රසිද්ධියේම කිය යුතුව තියෙනවා. ඇයි ප්‍රසිද්ධියේම කිය යුතුව තියෙන්නේ? ඇහෙන්නම කියන්න ඕනේ. ඇහෙනකොටත් අඩුම ගානේ බුදුහාමුදුරන්ගේ රට බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව මේක තුන්වරක් පූජා කරපු රටක් ධර්මයට ඊළඟට මේක මේ ඇත්තම කෑ ගහනවා මේක බෞද්ධ රට කියලා. හැබැයි බෞද්ධ ඇත්තෝ පඬිතයෝ වෙන්න ඕනේ. හැසිරීම තුල පඬිත වෙන්න ඕනේ. හැබැයි මේ ඔක්කොම හැසිරෙන්නේ බාලයෝ විදිහට. එහෙනම් එන්නේ මේ බාල වර්ගය සමාජගත වෙන්න ඕනේ. එහෙනම් අපිට ලැබිලා තියෙන උරුමයක් විදිහට භාවිතා කරන්න ඕනේ. එහෙම එකක් තියෙනවදවත් කියලා බොහෝ බෞද්ධයෝ දැන් දන්නේ නැහැ. නේද? ඊළඟට මේ උතුම් ගාථා රත්නයන් පෙළගැස්වීමේදී ওই බාල වර්ගයට පස්සේ තියෙන මම ඉස්සර කතා කරා වගේ පඬිතයන් පිළිබඳ ගාතාවන් ඒ කියන්නේ ඒකේ තියෙන ගාතාවන් 14ක් පඬිතයා කියන්නේ මේ උපාධියක් ගත්ත කෙනා නෙවෙයි හරිද උපාධියක් ගත්ත කෙනෙක් පඬිතෙක් වෙන්න පුළුවන් පඬිතෙක් කියන්නේ රාජකීය පඬිත විභාගේ පාස් කරපු කෙනෙකුත් නෙවෙයි එහෙම අයත් පඬිත වෙන්න පුළුවන් හැබැයි පඬිතකම වෙන්නේ කොහොමද සත්පුරුෂ ගුණ මහත්සේ ඒ සත්පුරුෂ ගුණයන් අගය කරලා තමයි මේ පඬිත වර්ගය සකස් වෙලා තියෙන්නේ. පඬිත වර්ගය සකස් වෙලා තියෙන සත්පුරුෂ ගුණයන් මූලික කරගෙන. ඒකෝර අපිට තේරෙන්න ඕන කාටද පඬිතයා කියලා කියන්නේ කියලා සමාජයේ ජීවත් වෙනකොට බොහෝ සත්පුරුෂ ධර්මයන් භාවිතා කරමින් බොහෝ සත්පුරුෂ ධර්මයන් වලට අනුව යමින් කටයුතු කරන මහත්මා ගති ගුණයෙන් යුක්ත කෙනාට කියනවා පඬිත පඬිතයා කියලා. හරිද? ඊළඟට අපිට අරමුණක් තියෙන්න ඕනේ පින්නත් නේ. අපේ ජීවිතේට දැක්මක් තියෙන්න ඕනේ. අපි සසර ජීවිතේ යා යුතු ඉලක්කයක් තියෙන්න ඕනේ. එවැනි ඉලක්කයක් දැන් බාලයා ගැන කතා කරා, පඬිතයා ගැන කතා කරා නේද? පඬිතයාටත් ඉලක්කයක් තියෙන්න ඕනේ. මං ගිහින් නවතින්නේ කොතනද? එයාගේ සත්පුරුෂ ගතිගුණයන් තියෙනවා. ඒ පඬිතයාට යා යුතු තැන පිළිබඳව අපිට විරාග සංඥාවක්, නිරෝධ සංඥාවක් මම මෙන්න මේ වගේ මානසික තත්යකට පත් වෙන්න ඕනේ කියලා දැනගන්න ඕනේ. ඒ සඳහා අපි රහතන් වහන්සේලා ගැන දැනගන්න ඕනේ. රහතන් වහන්සේලාගේ චින්තනය ගැන දැනගන්න ඕනේ. එතකොට හත්වෙනි වග්ගයේ විදිහට මේකේ තියෙන්නේ අරහන්ත අරහන්ත වග්ගය. හත්වෙනි වග්ගයේ තියෙන්නේ මේකේ තියෙන්නේ මොනවද? ඒ උතුම් නිවන් නිවනටපත් වෙච්ච රහතන් වහන්සේලාගේ ස්වභාවය ඒ ස්වභාවය දැනගන්න ලැබීම ඒ ඒ චින්තන ස්වභාවය දැනගන්න ලැබීම කොච්චර වාග්යක්ද කියන්නේ නේද අපිට ඒ චින්තනය දැනගන්න පුළුවන් රහතන් වහන්සේගේ චින්තනය මෙහෙමයි ඒතර අපිට සංසන්දනය කරන්න තැනක් තියෙනවා අපිට යන්න පුළුවන් තැනක් තැනක් තියෙනවා නේද එතකොට මේ මේ චින්තනය කියලා කියන්නේ අපිට අපේ ජීවිතයට ඊටාම ඉතාම වටිනාකමක් තියෙන දෙයක් තමයි අරිහන්ත වග්ගය කියලා කියන මේ වග්ගයේ තියෙන්නේ අපිට යා යුතු ඉලක්කය අපි අපි හදාගන්න ඕන තැන අපේ හිත කොතෙන්ටද හැදෙන්න ඕනේ කියලා. ඊළඟට සිය වශයෙන් ගෙනල්ලා වදාළ ගාතාවන්ගෙන් සමන්විතව තියෙන වග්ගයට කියනවා සහස්ස වග්ගය කියලා. ඊළඟ එක සහස්ස වග්ගය. ඊළඟට පාපයන් දුරු කළ යුතුයි සියලු බුදුරජාන් වහන්සේලා අනුදැන වදාළන්නේ පාපයන් දුරු කරන්න කියලා. එතකොට මේ පාපයන් දුරු කිරීම සඳහා පවේ ස්වභාවය දැනගන්න ඕනේ. අඥාන මිනිස්සු පාපයට අඥාන මිනිස්සු පාපයට ඇලුම් කරන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම ඒකේ භයානක ප්‍රතිවිපාක තියෙනවා. එතකොට මේ ප්‍රතිවිපාක ගැන ඒ පාපයන් ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරපු ගාතාවන් 13ක් මුල් කරගෙන ඊළඟට හැදිලා තියෙන වර්ගයට කියනවා පාප වර්ගය කියලා. හරිද? එතකොට ඒක නවවෙනි වර්ගයට කියනවා පාප වර්ගය කියලා. එතකොට පව් ගැන මෙන්න මේවා තමයි පාපයන් කියලා. එතකොට පාපයේ පාපයේ භයානක ප්‍රතිවිපාක ගැන. ඉතින් මේක කියනකොට පාපයට බය තියෙනවා. පාපයට බය තියෙනවා යම් කෙනෙක් මේ ගාථා ධර්මයන් වල තේරුම විතරක් කියවන්නේ නැතුව යම් කිසි කෙනෙක් මොකද කරන්නේ මේකේ අර්ථය හොඳින් දැනගෙන බොහෝ සියුම් සියුම් අර්ථයන් ගවේෂණය කරලා යම් කිසි කෙනෙක් මේ නිධාන කතාව කියවුවොත් මේ හැම ගාථාවකම නිධාන කතාවක් තියෙනවා ඒවා කියවලා මේ අවස්ථා සම්බන්ධ සකස් කරගත්තොත් අපේ ජීවිතය ඇතුලේ හැම වෙලෙම මේ ගාථා ගාථා කටපාඩම් නැති වුණත් ඒ සංකල්ප රැව් පිරියව් දෙන්න පටන් ගන්නවා. ගාථා ටික කටපාඩම් කිරීම තියෙනවා නම් ඉතාම වටිනවා. නමුත් ඒකටනේ කම්මැලි අපි. ඒකටනේ බෑ කියලා හිතෙන්නේ. එහෙනම් ඒක බෑ කියලා හිතෙනවා නම් අපි මොකද කරන්න ඕනේ? මේ තේරුම් ටික අපේ හිතෙන් නැగిලා යන විදිහට හිත සකස් කරගන්න හිත සකස් කරගන්න ඕනේ. ඊළඟට පින්නත් මේ අපිට දැනෙන්න ඕන දෙයක් තියෙනවා මෙහෙම හවොත් ඇත්තටම අපිට නොයේකුත් දඬුවම් හම්බ වෙනවා මේ ජීවිතේ. අතපය කැපිලා යන වෙලාවකට නේද? මරණ සිද්ධ වෙනවා අවාසනාවන්ත මරණ සිද්ධ වෙනවා. ඒ වගේ ඒවා නිකන් හරියට දඬුවම් වගේ නේද? මේ ඉද්දී තරුණ කාලෙම අම්මා තාත්තා නැති වෙන වෙලාවල් තියෙනවා. පුංචි කාලෙම. ඒතර ඒවා නිකන් හරියට දඬුවම් වගේ. ඇත්තටම මේවා මට උනේ ඇයි කියලා මම දන්නවා නම් හුඟක් වෙලාවට අපි හැදෙයිද නැද්ද? නේද? නමුත් ඒකට හේතුව ආසන්න හේතුව අපි දන්නේ නෑ. නමුත් අපි දන්නවා ඒවා පාපයයි කියලා. ඒතර දඬුවම ගැන දඬු මුගුරු වලට දඬ කියලා කියනවා. නමුත් ප්‍රඥාව නැති මිනිස්සු නිරයේ උපත ලැබිලා තම දඬුවම් ලබා ගන්න ආකාරය දැක්වෙනවා නම් මේකයි වෙන්නේ කියලා කාට හරි මෙන්න මේ පව කරන මිනිසුන්ට මේකයි වෙන්නේ කියලා ඒ ඒ විතරක් නෙවෙයි පවින් නික්මෙන රහතන් වහන්සේ නැත්තම් පවින් නික්මෙන මනුස්සයාට මෙන්න මේ වගේ යහපත් දේවල් සිද්ධ වෙනවා කියලා නිවනින් සැනසෙන ආකාරය දැක්වෙන අපූර්ව ගාථා ටිකක් තමයි දණ්ඩ වර්ගයේ තියෙන්නේ. ඒතකොට මේ ළඟ වර්ගය දණ්ඩ වර්ගය. එයාට පාපයෙන් ලැබෙන ඉස්සෙල්ලා පාප වර්ගය. ඒ පාපයෙන් ඊළඟට දණ්ඩ වර්ගය. ඒ ඒ ලැබෙන දඬුවම් සහ ඒකෙන් අත මිදිච්ච කෙනා ඉන්න සුවදායක තත්ත්වය ගැනත් ඒ පාපය නිසා ඇතිවන දඬුවම් ගැනත් ඊළඟ වර්ගයේ සඳහන්ව තියෙනවා. ඊළඟට තරුණ මදය ආදී වශයෙන් මත් වෙලා ඉන්න කෙනෙකුට තමන්ගේ ජීවිතය වයසට ගිහිල්ලා ජරා ජීර්ණයටපත් වෙලා උපතත් සමගම ලැබෙන මේ දුක්ඛිත ඉරණමක් තියෙනවා. ඒ ඒ මොකද අපි කවදා හරි ජරාවටපත් වෙලා ඊ타මත්ම දුක්ඛිත තත්ත්වයටපත් වෙන ඒක කාටවත් නවත්තන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ශරීරයට පවා ඒක පොදුයි. මේ යථාර්ථය අවබෝධ කරගන්න ප්‍රඥාවන්තයා මොකද කරන්නේ? කලින්ම මේවායින් අත මිදෙන්න කටයුතු සම්පාදනය කරගන්නවා. මම මේ වගේ ඉරණමකට ලක් වෙන්න ඉන්න කෙනෙක්. එතෙන්ට යනතුරු මේක කරගන්න බැරි වුණොත් ඒ ඒ ආසන්නයට ගිහිල්ලා මේක කරගන්න බෑ. කය රිදෙනකොට, කොන්ද රිදෙනකොට, වැටෙනකොට, එකතෙන් වෙනකොට භාවනාවක් තියා හිත හදාගන්න කොහොමවත් මේ වෙනකොට පුළුවන්කමක් නැහැ. කලින් මේ පිළිබඳ පුහුණුවක් ලබාගෙන තිබිය යුතුයි කියලා අන්න ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන ආකාරයට සිතට උනන්දුවක් ඇති කරන ગાථා 11න් යුක්ත ජරා වර්ගය තමයි 11 වෙනියට තියෙන වර්ගය. මේ 26 11 වෙනියට තියෙන්නේ ජරා වර්ගය. ඉතින් මේවා අපි ඇත්තටම හොඳින්ම තේරුම් ගන්න ඕනේ මේකේ තියෙන පෙළ ගැස්ම බලනකොට අපූර්ව පෙළ ගැස්මක් තියෙන හැටි නේද මේ ගාථා ධර්මයන් අපේ ජීවිතයට එකතු කරගත යුත්තේ මේ වාගේ තේරුම දැනගෙන තේරුම මේ වාගේ තියෙන වටිනාකම් මේ තරම් මේ ධර්මයේ හරය පහසුවෙන් ලං කරගන්න අපිට මහා නේද ලොකු ධර්ම කරුණු ටිකක් හොයාගන්න තරම් කාලයක් නැත්තම් නේද මේ වගේ ධර්ම කරුණු ටිකක් අපේ මේ තියෙන ධර්ම කරුණු ටික අපේ ජීවිතයට නිබඳව එකතු කරගන්න පුළුවන් නම් අපිට කොච්චර කොච්චරට මේකේ තියෙන වටිනාකමක් තියනවද කියලා තේරුම් ගන්න ඕන. Tamanට ලැබිලා තියෙන මේ තමාව සුරක්ෂිත කරගෙන මේ ලැබිලා තියෙන ආත්මභාවයට සාධාරණයක් ඉෂ්ට කරගන්න ආකාරය අපිටම අපිට මේ ලැබිච්ච ජීවිතයේ ලැබිලා තියෙන ජීවිතයේ තියෙන වගකීම අපි මේක පවරා ගන්න ඕනේ. මොකක්ද වගකීම? අඩුම තරමින් සාර්ථක ජීවිතයක් ගත කරලා මේ ලැබිලා තියෙන බලන්නකො කල්යාණ මිත්‍රව ආශ්‍රය කරන් ලැබිලා ධර්මය ලැබිලා ඊළඟට ඉන්ද්‍රියන් ලැබිලා නේද ජීවත් වෙන්න පුළුවන් තත්යකට මේකේ තියෙන වටිනාකම අපිටම තේරුම් ගන්න පුළුවන් මේක හැක ගන්න ඕන අඩුම ගානේ. ඉතින් අන්න ඒ තමා ගැනම කියවෙන උතුම් ගාථා ධර්මයන් 10කින් සමන් වෙනවා අත්ත වග්ගය කියලා කියන ඊළඟ වග්ගය. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ ලෝකය ගැන වදාළපු රත්නයන් 12ක් පිළිබඳව තියෙන වග්ගයට කියනවා ලෝක වග්ගය කියලා. මේ ලෝකය අවබෝධ කර ගැනීමට මේ උතුම් ගාතාවන් ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා ලෝකයේ තියෙන රත්නයන් 12ක් පිළිබඳව. ඊළඟට බුදුරජාණන් වහන්සේම බුදුරජාණන් වහන්සේ ගැන දේශනා කරපු. බුදුවරයෙක්ගේ තියෙන වටිනාකම බුදුවරයෙක්ගේ තියෙන ඒ මහා ආනුභාව සම්පන්න ස්වභාවය සහ බුදුරජාණන් වහන්සේ නමක්ම බුදුරජාණන් වහන්සේම වර්ණනා කරලා දේශනා කරපු ගාථා වල එකතුවක් තමයි බුද්ධ වර්ගයට අයිති වෙන්නේ ඉතින් මේ බුද්ධ වර්ගයේ තියෙනවා බොහෝම රමණීය අපිට බොහොම බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වෙන මහා වටිනා කරුණ. ඊළඟට තියෙන්නේ අපි කාවුරුත් කැමති දෙයක් තියෙනවා. මම කලිනුත් කතා කරා මේ මේ ගැන කියන්නම අවශ්‍යතාවයක් තියෙන හින්දා අපි කවුරුත් සැපට කැමතියි. නේද? හැම කෙනෙක්ම බලන්නේ සැපෙන් ඉන්න. නමුත් මේ ලෝකේ ජීවත් වෙන අපිව වැටෙන්නේ දුකටමයි. මම ඒක කිව්වේ ශරීරයත් කලින් මම කිව්වා ශරීරයත් එහෙමයි සිතත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වන්නේ ලෝක සත්‍යව දුකින් නිදහස් කිරීමේ දුකින් නිදහස් කර ස්ථීර සැපතක් බවට පත්කරන්න බලාපොරොත්තු වෙන්. ඒක තමයි බෝධිසත්වයන් වහන්සේගේ කාලයේ ඉඳලා තියෙන අති උතුම්ම අදිෂ්ඨානය බෝධිසත්වයන් වහන්සේ කෙනෙක්ගේ එවැනි සැපයකටපත් වෙන්න අවශ්‍ය කරන කරුණු සඳහන් කරපු වග්ගය තමයි ගාතාවන් 12ක් තියෙන සුඛ වග්ගය. මේ සුඛ වග්ගය කියන එකේදී අපිට තේරෙනවා සත්‍ය සැපය කියන්නේ මොකක්ද? සත්‍ය සැපය කියන්නේ මොකක්ද කියලා එහෙම නැතුව මේ ගෙවන ජීවිතයේ ඇති අපි මේ හොයාගෙන යන හොයාගෙන යන සැපය තුල අපිට සැපයක් හම්බුනේ නෑ මේ යන ක්‍රමයට හම්බෙන්නේ නෑ. ඒක කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලෙක තමයි අපිට මේ අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරගන්න තියෙන්නේ ස්ථීර සැපයකටපත් වෙන්න. හරි ඊළඟට ලෝකයේ ඊටාම ප්‍රිය පුද්ගලයා ප්‍රියමනාප පුද්ගලයා කවුද කියලා දැනගන්න කැමතිනම් හරිද? ඊටාම ප්‍රියමනාප පරිද්දෙන් Tamanට පුණ්‍ය විපාක ඵල දෙන ආකාරය දැන ගැනීමට පුළුවන්කමක් තියෙන වග්ගය තමයි පිය වග්ගය කියලා කියන්නේ. මේකේ ગાථා 12ක් තියෙනවා. ඊළඟට අපේ ජීවිතේ විනාශම කරන මම හිතා කෙටියෙන් මේ ටික මතක් කරන්නේ කුතුහලයක් ඇති කරන්න මේ උරුමය තේරුම් කරවන්න මේක දවස් ගාණක් කියන්න ඕන බණක් මේක රැයිලි වෙනකම් කියන්න ඕන බණක් නේද එහෙම එහෙම ධර්ම දේශනාවක් මේක. නමුත් ඒ සමහර විට ඉතින් එහෙම කියවෙන්නත් ඉඩ තියෙනවා දවසක. නමුත් මේ අපිට ඕන කරලා තියෙන්නේ මේ බෞද්ධ උරුමය අපිට උරුම වෙලා තියෙන මේ කාරණාව කොච්චරද කියලා. අපිට නිබඳව තියෙන ලොකු කරදරයක් තියෙනවා. අනුන් හින්දා විඳින වදයක් තියෙනවා. ඒ තමයි ක්‍රෝධය. නේද? ක්‍රෝධය කියලා කියන්නේ වැරදි කරන කරන්නේ වෙන කෙනෙක් දුක් විඳින්නේ තවත් කෙනෙක්. අපිට පොඩ්ඩක් නැත්තම් කාගේ හරි වැරදි දැක්කහම ක්‍රෝධයෙන් පිපිරෙනවා. ඉතින් ක්‍රෝධයෙන් පිපිරෙන කෙනාට මේ ලෝකයේ රස විඳින්න බෑ. මේ ලෝක ලෝක රසය විඳ ගන්න පුළුවන් කමක් නැහැ ක්‍රෝධයෙන් පිපිරෙන කෙනාට. එයාට මේ ලෝකය තේරෙන්නේ හැම වෙලෙම මේ ලෝකය තේරෙන්නේ ගිනිගත් එකක් වගේ. අන්න ඒ ක්‍රෝධය තුල තියෙන භයානකකමත් ඒ භයානක දෙයක් භයානක දෙයක් තමන්ගේ සිත තුළ රඳවාගෙන ඉඳීමෙන් අනතුර තියෙන්නේ Tamanටමයි. අපි මේ දිනවල ඉවසීම ගැන ගොඩක් කතා කරා. එතකොට අතපයක් කපපුවාම ඒ කෙනෙක්ගේ ක්‍රෝධය ඇති වුණොත් අතපය කපපුවාම ඇති වෙන රිදීම දවසෙන් දෙකකින් මාසයකින් හරි අඩු වෙලා යනවා අවුරුද්දකින් හරි අඩු වෙලා යනවා. නමුත් ක්‍රෝධය හින්දා ඇති වෙන ඒ සඳහා මම ක්‍රෝධය උපදවාගත්තොත් ඒකෙන් ලැබෙන පීඩාව භව ගානක් එහාට එහාට යනවා. ඉතින් ඒකද ગાථා 14කින් තියෙන කෝදවක්ද ඊළඟට තියෙන්නේ ඊළඟට මහා කරුණාවෙන් දේශනා කරපු යකඩේ මලකඩ උපමා කරගෙන කියන්නේ මේ මල බඳින ස්වභාවයන් උපද උපවා කරගෙන කෙලෙස් හරියට මලකඩ දුරු කර යුතු ආකාරයට දුරු කර ගන්නව නෑ කියන ආකාරයට උපමා සහිතව ඊ타මත්ම කෙලෙස් දුරු කර ගැනීම සඳහා දේශනා කරපු කෙලෙස් මල ගැන දේශනා කරපු මල වර්ගය. ඊළඟට 19 වෙනි වග්ගය කියලා කියන්නේ ධම්මට්ට වග්ගය. මේක තියෙන්නේ ගාථා ධර්මයන් 17ක් තියෙනවා. ධර්මයේ පිහිටි ජීවිත පිළිබඳව සුන්දර තොරතුරු රසක් මේකේ තියෙනවා. ඒකට කියනවා ධම්මට්ට වග්ගය කියලා. ධර්මයේ පිහිටි ජීවිතයේ තියෙන සුන්දරත්වය කොහොමද කියලා දේශනා කරපු වග්ගයක්. ඒකට කියනවා ධම්මට්ට වග්ගය කියලා. ඊළඟට තියෙන වග්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන නිවන් දැකිය හැකි හරිද නිවන් දැකිය හැකි එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය බව විවරණය කෙරෙන එහෙම අපූර්ව විවරණයකින් යුක්ත මේ කෙටි ගාථා වලින් මේ සියල්ල දේශනා කරලා තියෙනවා. ඒකට කියනවා මග්ග වර්ගය කියලා. මග්ග වර්ගය කියලා. ඊළඟට විවිධ මාත්‍රකාවන් ගැන ආයත් ගාතාවන් බොහෝ ගාතාවන් විශාල ප්‍රමාණයක් ඒකරාශී කරලා හදපු වර්ගය තමයි ඊළඟ වර්ගය. ඒකට කියනවා ප්‍රකීර්ණක ප්‍රකීර්ණක වග්ගය කියලා. එතකොට මේ 21 වෙනි 21 වෙනි වර්ගය තමයි ප්‍රකීර්ණක වගේ ඒකේ තියෙන විවිධ මාතෘකාවන් යටතේ තියෙන ගාතාවන්. ඊළඟට නිරය වර්ගය. ඊළඟ නිරය වර්ගය අසත්පුරුෂ පාපී පුද්ගලයන්ගේ ජීවිත බොහොම වශයෙන් නිමාවටපත් වෙන්නේ निराදුකටපත් වෙලා. ඒ නිසා පාපය, අධර්මය, දුෂ්ටකම වගේ දේවල් නේද අද රජ වෙලා තියෙන දේවල් පාපය අධර්මය දුෂ්ටකම් වගේ දේවල් මිත්‍යා දෘෂ්ටිකම් දුරු කරන්න ඕනේ. ඉතින් ඒකින්ද මේ නිරය වර්ගය කියවන්න ඕනේ. ඒක ගාථාරත්න 14කින් මේ වර්ගය සඳහන් වෙලා තියෙනවා. ඊළඟට තියෙන්නේ නාග වර්ගය. නාගයා කියලා කියන්නේ හස්ති රාජයා කියන නමක්. ඉතින් හස්ති රාජයා උපමා කරලා භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරපු ඒ ධර්ම ගාථාවන් 14කින් යුක්ත කොටස තමයි නාග වර්ගය කියලා කියන්නේ. එතකොට මේ විදිහට අපි ධම්මපදයේ ගැන බොහෝ කාරණා දැනගන්න ඕනේ. ළඟට අවසාන කීපය තමයි අවසාන තියෙනවා තියෙන තණ්හාවග්ගය තණ්හාව දුකට මූලික වෙන හැටිත් තණ්හාවම තමයි දුකට හේතුව බවත් ආදි වශයෙන් දේශනා කරපු මේ ජීවිතයේ විනාශය සසර ජීවිතයේ දුක් විඳින්න හේතු වෙන කාරණාව තණ්හාව බව දේශනා කරපු තණ්හාවග්ගය තමයි ඊළඟ වග්ගය. ඊළඟට 25 වෙනි වර්ගයේ වශයෙන් තියෙන්නේ ගාථා 23කින් සමන්විතලා තියෙන සීල සමාධි ප්‍රඥාව දියුණු කරගන්න රහතන් වහන්සේ කියලා කියන සැබෑම භික්ෂුව පිළිබඳ තියෙන භික්ෂුවකගේ ස්වභාවය බුදු සසුනට සිටින භික්ෂුව කවුද කියලා හඳුනාගන්න භික්ෂු වර්ගයෙන් අපමණ පිටුහලක් ලැබෙනවා ඒක තමයි 25 වෙනි වර්ගය. එතකොට අවසාන වර්ගයේ විදිහට තියෙන බ්‍රාහ්මණ වර්ගය බ්‍රාහ්මණයා කියන්නේ බුද්ධ කාලේ සමාජ චරිතවල ජීවත් වූ උසස් පුද්ගලයෙක් කියලා හඳුන්වපු කෙනෙක්. හැබැයි ඒ ඒ විදිහට මේ බුදුරජාණන් වහන්සේ උසස්කම මැන්නේ උපතෙන්, ධනයෙන්, බලයෙන්, උගත්කමින් නෙවෙයි ජීවිතය ගොඩනගා ගන්න ಗುಣධර්ම වලින්. ඒකින්ද බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයා නම් වචනය රහතන් වහන්සේටයි යෙදුවේ. ඒ වගේම මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන සතර බ්‍රහ්ම විහරණ වශයෙන් දේශනා කරේ. ඉතින් ඒකනේ මේ බ්‍රාහ්මණ වර්ගය කියලා කියන්නේ. ඔන්න ඔය විදිහට දේශනා කරපු ගාථා ධර්මයෙන් යුත් අවසාන වර්ගය. ඉතින් ධම්මපදයේ කොනකින්දන් මේ තියෙන ලක්ෂණයන් දැනගෙන ධම්මපදයේ හදාරපු කෙනෙකුට ජීවිතයට වෙනත් කිසි දෙයක් ඕන වෙන්නේ නැහැ. ජීවිතේ ජීවත් කරවන්න, ජීවිතේ නිවැරදි කරවන්න කිසිම දෙයක් ඕන වෙන්නේ නැහැ. මේ ගාථා ධර්ම 423 ගාථාවන් අර්ථ සහිතව ඉගෙන ගත්තොත් තමන්ගේ ජීවිතය අවබෝධ කරගන්න භාවිතයට ගත්තොත් ඇත්තටම මේ පරම පවිත්‍ර සද්ධර්මයේ ඒ අමාදම් රසය විඳින්න පුළුවන්කම තියෙනවා. තමන්ට රස විඳින්න පුළුවන්කම තියෙනවා. තමන්ට මේ ජීවිතේ නිවැරදි කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා මඟ පෙන්වීමක් සහිත සාමාන්‍ය ජීවිතයේ අපිට එකතු කරගන්න පුළුවන් අපිට ලැබිච්ච මහා උරුමයක් තමයි ධම්මපදය කියලා කියන්නේ. ඉතින් ඒකින්ද අද දවසේ තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන මේ උරුමය පිළිබඳව අපි දැනගන්න යෙදුනා. ඒ පිළිබඳව වැඩි උනන්දුවක් ඇති කරගෙන අපි අපේ ජීවිතේ හැම වෙලෙම අතේ තබා ගත යුතු හැම වෙලෙම සිතේ තබා ගත යුතු හැම වෙලෙම භාවිතා කළ යුතු නිබඳව මේ වග්ග ටික ගැන අපිට අදහසක් තියෙනවා නම් හිතට දුකක් එනකොට අසත්පුරුෂකම් පේනකොට එද ක්‍රෝධය ඇති වෙනකොට ඒ ඒ කොට සිග්මන්ඩ් පෙරලලා බලන්න පුළුවන් හරිද ඒක තමයි ප්‍රායෝගික යෙදීම කියලා කියන්නේ උනන්දු අඩු වෙනකොට අප්‍රමාද වර්ගය බලන්න පුළුවන් නේද නිවන් දකින්න උනන්දු අඩු වෙනකොට අරිහන්ත වර්ගය බලන්න පුළුවන් බාලයෙක්ගෙන් පීඩා ඇති වෙනකොට බාල වර්ගය බලන්න පුළුවන් හරිද පාප ධර්මයන් ගැන බය ඇති වෙන්නේ නැත්නම් පාප වර්ගය බලන්න පුළුවන් දණ්ඩ වර්ගය බලන්න පුළුවන් මම ඉක්මනට ඒවා බල බල බල බල දවසකට එක සැරයක් මේ පිළිබඳ මෙනෙහි කිරීම ඇති කරගත්තොත් Tamanට පිපිච්ච මලක් වගේ මල වර්ගයේ පුප්ප වර්ගයේ තියෙන මලක් උපමා කරගෙන තියෙන සංවිධානාත්මක ජීවිතයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින්ද අපිට ලැබිලා තියෙන මේ උරුමය විනාශ වෙන්න නොදී අපි දරුවන්ට ලබා දීලා මේ උරුමය භාවිතා කරගෙන මම මහා පින්වන්තයෙක් කියලා දැනගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා කියලා දිෂ්ඨානය ප්‍රාර්ථනා ඇති කරගන්න. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.